අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට ඊෂා නෝර්මාත්‍යගේ අවසරයි ගෞරවනීය සාමෙන් වහන්ස අද ප්‍රශ්න 9ක් ඉදිරිපත් වෙලා තියෙනවා ප්‍රකාශන ආදී නැහැ පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පරයන්කය මූල කර්මස්ථානයේ හිත හොඳට තැම්පත් වේ. සතිය ආශ්වාසය හා ප්‍රශ්වාසය තුල ඇත. මේ වන විට නොඑක කාලවක නොඑක රූප දර්ශනය නොවේ. ආශ්වාසය හා ප්‍රශ්වාසයේ සියුම් වේගන යනු දැනේ. අන්තිමට බලාගෙන සිටින විට කිසිත් නැති තරමට දැනේ. සමහර විට ඊතා කුඩා ආයුරින් ආශ්වාස ප්‍රශ්වාස දැනේ. දෙවන සමාධිය අදිෂ්ඨාන කර සිටීමි. ඊතා සෙවෙන් සෙමෙන් ආස්වාස ප්‍රස්වාස මෙනෙහි නොකර ටික වේලාවක් සිටිය හැක. ආස්වාස ප්‍රස්වාස දෙස බලා සිටිය හැක. නමුත් දිගටම එසේ නොවේ. නැවත මෙනෙහි කිරීමද අතරින් පතර සිදුවේ. මෙය දියුණු කිරීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. මේකේ වාක්‍ය ලියවිලා තියෙනවා ආලෝකේ නෑ අනෙකුට හිතවිලි නැහැ කියලා නැති දේවල් කවදාවත් වාතාවරණ දාන්න එපා. ඒ කියන්නේ නැති එක ඉල්ලන්න කතා කරනවා. දෙක ඊගාව සමාධිය ලැබේවා කියලා අදිෂ්ඨාන කතාවක් කියලා තියෙනවා. එහෙම දෙයක් මම කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ මේ අදිෂ්ඨාන කරලා ගන්න සමාධි කතාවක් නෙවෙයි මේක තියෙන්නේ. ඒ ඒ එනේන සමාධිය වලට අහුවෙන්නේ නැතුව ඉදිරියට යන එකයි. ඒක නිසා මේ කියන දේවල් වල මෙහෙම ලිව්වොත් මට පිළියෙල කරලා දෙන්න පුළුවන්. වැරද්ද පෙන්නලා දෙන්න පුළුවන්. එහෙම නොලිය නැත්තු කොච්චර වැරදි කරගෙන තියෙනවද කියලා මම දන්නේ. ඒක තමයි මේ කරන දේ කියන්නේ කියන එක වැරද්දක්වත් මේ මං කියන්නේ දොස් කියන එකක්වත් නෙවෙයි. ඒ තරමටම වරදවලමයි මේ කියන්න කෙසේ කිව්වත් අහන්න සීබුද්ධියෙන් අහන්නෙත් නැහැ. මේ අහන්න කියන්න කියනකොට මම සමානට සීබුද්ධියෙන් අහන්නෙත් නැහැ. ඒ නිසා මේ එහෙම දෙයක් මේක අදහස් කරේ නැහැ. ඊයේ ඊයේ කිව්වෙම අදිෂ්ඨාන චේතනා අභි අදි මොකක් කරන්න එපයි කියලා කරනකොටම සංස්කාර රින්ගනවා. ඒ නිසා මේ දෙකේම තියෙන සංස්කාර දෙකක්. ආලෝකෙ පේන්නේ නැහැ කියලා හිතවිලි නැහැ කියලා මොකද මේ අහ කියන්නේ දාගන්න ඔඩොක්කේ අවශ්‍ය නැහැ දෙක මේ අර සමාධිය ලැබෙවා මේ සමාධිය ලැබෙවා කියලා අදිෂ්ඨාන වමන්නේ ලැබෙන්නේ නැහැ ඒක බුද්ධ ඥානසික කියලා තියෙනවා නකෝපණීතම් බික්කවේ ඉච්ඡේව වත්තම්බන් කිසිම දෙයක් ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ නැහැ අදාළ කුසලේ නැතු කුසලේ ආවන ප්‍රාර්ථනා නොකරත් ලැබෙනවා ඉතින් ඒ නිසා මේ පැනලා දෙන්න යන්න එපා ඒක නොකරන්නමයි මේ බණ සීරීස් එකම කියන්නේ තේතියෙදිත් ඉල්ලගෙන කන්න හදනවා. හොරාට ඉස්සලා කේල් කන වැටපනින්න හදනවා. ඉතින් මේ මේ තවත් කියන්නේ මම මේ තරහින් නෙවෙයි. මේ විදිහට කියපු නිසායි මට පිළිල කරලා දෙන්න පුළුවන් මේ මම අදහස් කරපු දේ. ඉතින් නිසා සතිය දිගට පවත්වන්න පාත්‍රණ මේ සමාධි ඒ මේරුම් අවස්ථා අනුව ඉදිරියට එයි. ආවට පස්සේ මේ මේකයි කියලා දැනගන්නත් එක සැරෙන් බෑ. කීපතාවක් කරන කරනකොට කරනකොට තමන්න තීරේ ඒකෙක තියෙනවා ලයක්. ඒකේ තියෙනවා ආරයක්. ඒකේ තියෙනවා න්‍යායමයක්. ඒක තේරුම් ගන්න නම් ඒක නැවත නැවත එන්න දෙන්න ඕනේ. අමෝරාවෙන් ගින්නන්න හදන්නත් එපා. නැති දේවල් මේ මේ දේවල් නැහැ කියලා ලයිස්තු කරන්න යන්නත් එපා. අනික් හරිය වාර්තාවේ හොඳයි. ඒ කාරණා දෙක විතරයි මතක් කරලා තියෙන්නේ. අතිගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කළ පරිදි අසතිමත්ව සිට නැවත සතිමත් වීමේදී ආපසු එන මඟ නිරීක්ෂණය කිරීමට උත්සාහ කළෙමි. උදාහරණයක් ලෙස යම් පුද්ගලයෙකු මතක් වී අමනාපයක්, නොසතුටක්, දේශයක් පහළ වේ. ටික වේලාවකින් එම සිතුවිලි රැල්ලෙන් මිදී සතියෙන් සිටිය යුතු බව මතක් වේ. එලෙස නැවත සතිමත් වීමේදී දේශසිත පහළ වීම ගැන පසුතැවීමක් නොමැතිනම් ඉන් එම දේශසිත පහළ වීමේ කෙලෙස් කැපී යයිද. තවද සමහර අවස්ථාවල මනාප අමනාප සිත් පහළ වූ විට සතියෙන් මේ බව දැනගත්තද එම මනාපමනාප බව නැති වී නොයයි. ইহත උදාහරණයම ගත් විට යම් පුද්ගලයෙකු පිළිබඳ මතක් වී ද්වේෂයක් පහළ වූ විට ද්වේෂය පහළ වී ඇති බව දැන සිටින නමුත් දිගින් දිගටම ද්වේෂසෙත් පහළ වේ. කැමැතිසිත, රාගසිත, මානසිත වලටද එසේමය. මෙලෙස මනාප අමනාප සිත් පහළ වූ විට ඒ පිළිබඳ සතියෙන් සිටියද ඒවා පහළ වේ. සමහර විට එම සිතුවිලිද රැල්ලට යට වී යයි. මෙවන් අවස්ථාවලදීද කල යුත්තේ සතියෙන් බලා සිටීම පමණක්ද? මද. ඉන් කෙලෙස් කැපී යයිද? මහට කරුණාවෙන් පැහැදිලි කරන දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. මේකේ වාක්‍යයක් සඳහන් කරලා තියෙනවා අසත්‍යමත් පිටක ඉඳලා සත්‍යමත් වෙනකොට ආපහු එන ගමන විස්තර කිරීම සඳහායි මේ ප්‍රයත්න කරන්න කියලා. නමුත් ඒක වුණත් බලන්න අසතියක ඉඳලා සතියට එනවා නෙවෙයි. තමන්ගේ මූල කර්මස්ථානයෙන් පිට ආරමුණක ඉඳලා නැවත මූල කර්මස්ථානට පැමිණීමේ සතිය විතරයි තියෙන්නේ. ආත්මතම සතිය තියෙනවා කියන්නේ. ඒ නිසා අසතියේ ඉඳලා සතිය තියෙනවා කියලා අපි අවචාවට ලක් කරාට අව탁සියට ලක් කරාට එහෙම කරන්න බෑ. අසතියෙන් ඉඳලා ආය සතියට එන්න සතිය නැති වෙලාවක වෙන්නේ වෙන්නේ අපිට ඕනේ ආරමුණ නෙවෙයි බලාපොරොත්තු නැති අරමුණක් වෙනවා. ඒ සතිය යම් ප්‍රමාණයකට ඒකේ තියෙන්න ඕනේ. වඩා මේක දන්නේ නැති අරමුණක්, නూరుණු පුරුදු අරමුණක්, දන්න අරමුණට එනවා කියන එකයි හරියට විස්තර කරලා කියන්නේ. නැවත තමන් දන්න අරමුණට ආවට පස්සේ අරමුණ අර යන්න ඉස්සල්ලා වගේ සාන්ත දාන්තව තියෙනවනම් එනතම් පිට ගියා කියලා පශ්චාත්තාපේ නැත්තම් එහෙනම් හිතා ගන්න පුළුවන් අරමුණට ද්වේෂ පුද්ගලයා පිළිබඳ අරමුණට යන්න ඉස්සෙල්ලා සතියේ සාන්ත දාන්ත හිත ගිහිල්ලා ආවට පස්සේ සතියේ සාන්ත දාන්ත හිත නම් මැදි වෙච්ච කොටද කෙලස් නැහැ කියලායි සමීකරණේ කියන්නේ. ඒ නිසා යන්න ඉස්සෙල්ලා සතිය ආවට පස්සේ සතිය යන්න ඉස්සෙල්ලා අරමුණ සාන්තයි එන ආවට පස්සේ අරමුණ සාන්තයි ආන්නේ බවට Tamanට සාක්ෂි වෙන්න පුළුවන් නම් Tamanට අත්දකින්න පුළුවන් නම් අත්විඳින්න පුළුවන් නම් ඒකේ හිතේ පිළිබඳව සූක්ෂම අවබෝධයක් ඒ මට්ටමට ගියාට පස්සේ හිත කෙලෙස් හිටින්නේ නැහැ. ඒ ආරම්භයයි අගයි සත්‍යමත් නම් මැද කොටසේ කෙලෙස් නැහැ කියලා මතක තියාගන්න. ඒ වගේම රාග හිතවිලි, ද්වේෂ හිතවිලි, මොහ හිතවිලි ආවට පස්සේ මේ මේ කටයුත්තම දිගට කරගෙන යන්න පුළුවන්. සමහර විටක මේ ප්‍රයත්න නිසාම එන රාග ద్వේෂ මොහ හිතවිලි වල කෙලස් බලය අඩු වෙනවා. සමහර වෙලාවෙ එහෙම වෙන්නේ නැහැ. සතියෙන් ඉන්නවා. ඉන්නකොට තේරෙනවා මම දැන් ඉන්නේ සත් රාගයෙන් මම දැන් ඉන්නේ ද්වේෂෙන් කියලා. ඒක පුත්‍රජාන වංශය විස්තර කරන්නේ සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනා කොටසේ සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ අජ්ජත්තං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. යෝගාචර තීරණා මගේ චිත්තසංතානයේ දැන් කාමච්ඡන්දේ ඇතියයි ඇති විටම දැනගන්න පුළුවන්. ඒක විශාල ගැඹුරු ඥානයක්. අරමුණ මූල කර්මස්ථානයේ ආනාපානයි කියලා කමකෝ ආනාපානේ ආනාපානේ ඉන්නවා කියලා දැනගන්න සතියට වඩා සුවිශේෂ සෙල්ලක්කාර උරුගෝටි දක්ෂ සතියක් තියෙන්න ඕනේ රාගේ ඉනකොට රාගේ කියලා දැනගන්න. ඒක වැටෙන්නේ ධම්මානුපස්සනාවට. ඒ නිසා ද්වේෂය ඉනකොට ද්වේෂය බව දැනගන්නවා. ඒතකොට ඒ කියන්නේ ද්වේෂය ගෙවෙමින් නෙවෙයි තියෙන්නේ. ද්වේෂය එහෙම තියෙනවා. නමුත් මම දන්නවා මම ඉන්නේ ද්වේෂය කියලා. එහෙම නැත්නම් මයි රාගේ. නැත්නම් මාන්නේ කියලා. එතකොට හරියට දැන් මේ විදුලිය කවලා තියෙන මේ කාමරේට ඉතින් යම් තැනක තියෙනවා මේ වයර් එකක් පෑදිලා තියෙනවා කියලා හිතනද එතන දන්නවනම් දෙශීතිය කරන්ට් එක තියෙන්නේ මෙතන කරන්ට් එක තියෙන කියලා ප්‍රශ්නයක් නැහැ. අත තියන්න තියෙන එකනේ තියෙන්නේ. අත තිබ්බොත් නේ කරන්ට් වදින්නේ. ඒක නිසා රාග ద్వේෂ අපිට කරදර කරන ප්‍රතික්‍රියා කරොත් විතරයි. රාගයට ද්වේෂයට අපිට ගහන්න පුළුවන් කමක් නැත්තේ. අපි ඒකටපත් උත්තර දෙන්න යන්නේ නැත්තම්. අප්‍රිය ගන්න අද්දගක් තියෙන්නේ බෑ. එක අතින් අප්‍රිය ගන්න බලන්න. ඔය සතිපාසලේ අපි ළමයින්ට සෙල්ලමක් කියලා දෙනවා. තනි ඇති අප්පුඩිය සද්ද මොකද්ද කියලා. ඒ නිසා රාගයාවට රාගයට හැප්පෙන්න ගියේ නැත්නම් අප්පුඩියක් නැහැ. අප්පුඩිය වෙන දෙපැත්තෙම වදින්න ඕනේ. ඒ නිසා රාගයට රාග කරනවා නම්, ද්වේෂයට ද්වේෂ කරනවා නම්, මාන්නයට මාන කරනවා නම් තමයි කෙලස් වෙන්නේ. එහෙම නැතුව රාගය ඇවිල්ලා තනි කකුලෙන් ඇවිදින්න හදනවා වගේ වැටලා යනවා දකින්න නම් සතියෙන් රාගය දිහා බලන්න ඕනේ. ඒක සමතේට අහු වෙන කතාවක් නෙමෙයි මේ විපස්සනාට අහු වෙන කතාවක්. ඒක හරීම සෙල්ලක්කාරයි. ඒක මේ නටන කකුල කිච්චි කපන දක්ෂකමක්. ඒකට රාගේ දුර වෙලා යන්න කියලා පතන්න එපා. එහෙම එහෙමම අපිට ප්‍රාර්ථනා කරන්න බෑ. මගේ හිතේ දැන් රාගේ තියෙනවා මම දන්නවා. හැබැයි කිපිලා නැහැ. ලැජ්ජ වෙලත් නැහැ. ද්වේෂය තියෙනවා ද්වේෂය තියෙන බව දන්නවා. ඒකට බයලජ්ජ මේ යෝගාවචරයේ තියෙන ඔය සීලයට තියෙන බය එහෙම නැත්නම් මේ සදාචාරයේ පොඩ්ඩක් ඈත් වෙලා තියෙනවා. ඒ කියවන්න ධම්මානුපස්සන කොටස නීවරණ පබ්බේ සර්වචන්සි දේශනා කළ තැන එක සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජත්තං කාමච්ඡන්දෝති පජානාති. අනුප්පන්නං වා කාමච්ඡන්දං උපාදෝ හෝති තංච පජානාති. මේ නූපන් කාමච්ඡන්දයක් මේ ඇති වෙනවා. දන්න. උප්පන්නං වා කාමච්ඡන්දං පයිනෝති තංච පජානාති. උපං කාමච්ඡන්දයන් දුරුණා ඒත් දන්නවා. ඒ නිසා ඒක විතරක් හිතන්න එපා. අනෙක් තුනම තියෙනවා. අන්නේතියෙදිත් මේ කාමච්ඡන්දේ මේ උපදිනක මමය මාගේ මගේ ආත්මය කරගත්තොත් තැවිරම ඒක පෘථග්ජනය ආර්ය ඥාන තියෙන හෝ සුතවත් ආර්ය ශාවකයා කියන මේ කාමච්ඡන්දේ මං කියලා ආපු එකෙක් නෙවෙයි අහම්බෙන් ගෙටක වෙදිච්ච එක මොකට එමන් හිස් නරක කරගන්න ඒ වුණාට මම සත්‍යයෙන් දැනගන්නවා මෙයා ද්වේෂය නෙවෙයි මාන්නේ නෙවෙයි ආනපාන නෙවෙයි මේ රාගය කියලා ඒකයි අපෙන් බලාපොරොත්තු වෙන දේ ඉතින් ඒක නිසා ඒකට මේ වගේ ප්‍රශ්න කිරීම උත්තර ලැබීම් සාකච්ඡා 100ක් හමාරක් යන්න ඕනේ. අපේ හිතේ ඒ තරම්ම සදාචාරවාදී. රාගේ එනකොටම අපි පශ්චාත්තාප වෙලා මැරෙන්න කෑ ගහනවා. ඒ එන්නේ ඉස්සෙල්ලා රාගේ මගේ කරගෙන. ද්වේෂය මගේ කරගෙන. මෝහය මගේ කරගෙන. ඉතින් අනික් කට්ටියත් එහෙම කරගත්තේ නැත්නම් ඒගොල්ලොත් තරහ වෙනවා. සර්වචනන්සේ දේශනා කරලා තිනවා අතේ තුවාල නැත්තම් වසභාජනයට අත දැම්මයි කියලා වසවදින්නේ නැහැ. වසභාජනයට අත දාන්න බය වෙන්න තුවාල තියෙනවා. ඒ වගේ රාගය ආවයි කියලා තැවෙන මනුස්සයට විතර රාගයට බාධා කරන්න පුළුවන්. ද්වේෂය ආවයි කියලා තැවෙන මනුස්සයට ප්‍රතික්‍රියා කරන මනුස්සයට මේක මම මාගේ කියන කෙනාට විතරයි ඒක බාධා කරන්න පුළුවන්. නැත්නම් රාගයේ කියන යෝජනාව මගෙන් ස්ථිර වුණොත් විතර රාගේ වළංගු වෙන්නේ. ස්ථිර නොවෙන්න නම් ආවට සැලෙන්නේ නැතුව බලන්න එකයි තියෙන්නේ. මම එන්න කියලා අප එකක් වෙන්නේ කියලා. ඒ මන්ට බන සැකයක් තියෙනවා මම කියනකොට ඒක තේරෙනවද කියලා. නමුත් මේ ප්‍රශ්නේ ආපු නිසා වෙන කියන්න දෙයක් නැහැ. නමුත් මේක සාමාන්‍ය සදාචාරවාදයට විරුද්ධව යන දෙයක්. අපි හිතලා තියෙන්නේ රාගය ආපු ගමන් ඒක දුරවන් කරන්න ඕනේ කියලා. රාගය ආපුවම පශ්චාත්තාප වෙන්න ඕනේ කියලා. ඒ මෝඩකමක්. ඒ භාවනාවේ විපස්සනා ඉහළ කියලා දන්නේ නැති කෙලවර දන්නේ නැති එකක්. නිසා රාගයවත්, ද්වේෂයවත්, මොහයවත් මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා දැනගන්න නම් ඒක මෙනෙහි කරද්දිමත්, සතිය තියෙද්දිමත් යන්නේ නැතුව ඉන්න ඕනේ. එතකොට බලන්න ඕනේ නේ මට gadu ගෙනින්න ඕන කමක් නැහැ මට කරප්පන් ඉන්න ඕන කමක් නැහැ මට අසාත්මක ලක්ෂණ පහළ වෙන්න ඕන කමක් නැහැ මට ඇලර්ජික් රියැක්ෂන් එන්න ඕන කමක් නැහැ රාගේ තියෙන්න ඕනේ ගෑවෙන්න දෙන්න එපා ඒක අමාරුයි හිතා ගන්න අමාරුයි ඒක තමයි ਸਰවචනාංශයේ හිට බුදු වෙනවයි කියලා හිට ਸਰවඥතා ඥාන ලැබුණ කියලා අද රැය දකින්න හීන හතරක් එක හීනයක් තමයි අසුචි කන්දක ඇවිදිනවා ගෑවෙන්නේ තමන් අසුචි කන්දේ ඇවිදිනවා කය ගෑවෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාගන්න නැහැ කියලා. අනාගාමි වෙන්න නම් අනාගන්න නැතු වෙන හැටි දැනගන්න. රාගේ ආවට රාගේ සමාදන් වෙන්න එපා. රාගේ ස්ථා යෝජනා ස්ථිර කරන්න එපා. ස්ථිර කෙරුවේ නැත්තම් ඒ සභාවාරයට යන්න යෝජනාව පමණි. දැන් අපි වෙලා තියෙන රාගේ එන්නේ ඉස්සලා පැනලා ඉෂාත වෙනකන් අඬන පටන් අර ගන්නවා. බල්ලත් කෙලියයි මේ මේ කාමීත්‍යාචාරයේ නැත්නම් කාමීසු මිච්ඡාචාර වේරමණේ සික්ඛාපදං කියලා තියෙදි පින්න පොලේ රාගය ඇවිල්ලා දැන් මම මොකද කරන්නේ කියලා එන්නත් ඉස්සෙල්ලා කිහිල් ගන හොරාවට ඉඳලා වැඩපයි. ඉතින් මේක සදාචාරය කියලා අපිට උගන්ලා තියෙන දහම් පාසලේ යෝ බුද්ධඝම් පොත්වලයි. උන්ට බුදුරජාණන්සේ අපිත් එක්ක නැහැ. දැන්ස කියන්නේ රාගේ බොහොම දුර්වල දෙයක්. සතිය තියෙද්දි රාගේ තියෙන්න අරපන්. එදා තමයි ඔබ දැනගන්නේ රාගයට අඬු කඩන්න පුළුවන්. සමාදම් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක එහෙම ගිහිල්ලා තමයි ওই මාර්ගයේ දත් දෙක අස්සෙන් ආර්යයන් වහන්සේ රිංගලා යන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා සතිමත් සක්මන් භාවනාවකින් පසු උදෑසන 9:30ට පමණ පරයන්කේ ඉඳගතිමි. මා මෙතන යන අදිෂ්ඨානෙන් යන මනසෙන් එය කය නිරීක්ෂණය කරමි. නිශ්චල මනසට පපුවේ හා උදරයේ ක්‍රියාකාරීත්වයේ වැටහිනි. එය නිරීක්ෂණය කෙලෙමි. නාසිකාග්‍රය අසල පුළුන් රොදකින් පවන්සලන්නක් මෙන් දැනුනි. සතිය පිහිටුවීමි. ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාස ප්‍රකට විය. ආශ්වාසයේ සිසිල් බව මුලැමැද අග ප්‍රශ්වාසයේ උණුසුම් ස්වභාවය මුලැමැද අග නිරීක්ෂණය විය. දිග් බව, කොට බව සහ වෙනස් වෙනස් අයුරින් ආශ්වාස ප්‍රශ්වාසයේ සිදුවී සම තත්ත්වයකටපත් ගෙන නිසල බවක් දැනිනි. සතිය ඊතා හොඳින් පවතින බව දැනුණු අතර පිටකොන්ද රිදුම් දෙන්නට විය. මානසිකාර කර අත්හැරියෙමි. මා වටාත් අද රෝස පැහැයකින් වසාගෙන ඇති බව ප්‍රකට විය. ඒ අතරින් විවිධ හැඩතල මතුවිය. කිසිත් නොතකීමි. සතියෙන් මූල කර්මස්ථානයේම පස්යෙදුනිමි. පසුව මා පමණක් සිටින තැනක උදකලාව කැරකී ගොස් කිසිත් සිතාගත නොහැකි බව ප්‍රකට විය. පර්යංකයෙන් නැගී සිටිය යුතුයයි හැඟිනි. ඒ වන විට විනාඩි 40ක් පමණ විය. දැනට මම කිසියෙකු සමග කතා කිරීමට හෝ සුහදව සිටීම නොව කාලය අපතේ නොයවා භාවනා වඩන්න යන සුහද විධානයක් මනසින් ඇති වී ඇති නිවුණු දැමුණු බවකින් කය ප්‍රමෝදයට පත්ව ඇත. ගරු ස්වාමීන් වහන්ස මේ මත සලකා මට උපදෙස් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔයි කර පළවෙනි වතාවට එහෙම දකින්නකොට Tamanට ඇති වෙනවනේ මේ ප්‍රතිපදාවක් නිසයි මේ කාවේ කෙලෙස් අඩු නිසයි මේ කාවේ කියලා එතකොට එන අදිෂ්ඨාන ශක්තිය අමතක වීම තමයි අපි පස්සේ ආයෙසරයක් හෝ ලාමක වෙන්න හේතු වෙන්නේ. ඒ නිසා තමන්ගේ අත්දැකීමට අගය කරලා කොයි වෙලාවක හෝ මේ ඉන්ද්‍රිය ධර්ම එකලස් වුණොත් ධර්මෙ පේන්නේ. එකලස් වුණේ නැත්තම් පේන්නේ නැහැ. ඒක ඉතින් කාගවත් දෝෂයක් නෙවෙයි. ඒ නිසා නැවත නැවත එකලස ගන්න නම් අනවශ්‍ය විචල්්‍ය සාධක තමන්ගේ පද්ධතියට දාගන්න එපා. අනුන්ගේ මානසිකත්වයට ඇඟිලි ගහන්න යන්න එපා. ලැබෙන දෙයක් කාලත් කාට හරි වැඳලා බයිබෝයි කියාගෙන අර තිබ්බ එකලස දිගට ගෙනියන්න හදනවා කියන එක ඒක තමයි අපේ තියෙන දුර්ලභම. අපි මේ වෙලාවේදී අනවශ්‍ය පැහිය වෙන්න හදනවා. එහෙම නැත්නම් අපිට අදාළ නැති විචල්්‍ය සාධක මේකට දාගන්න. දාගෙන අහ කියන්නේ ඉරද්දස්සේ දාගත්තා වගේ ඉතින් කනවා කනවා කියලා කෑ ගහනවා. ඒ ඒ දේ ඒ අනවශ්‍ය දේවල් දාගැනීමේ වගකීම නැත්නම් ඒවයි වෙත පැමිණීම වගේ කිය මට කරන්න දෙයක් නැහැ. ඒක ඒ පැත්තේ තියෙන්නේ කියලා කියන්න බලාපොරොත්තු වෙනවා මේ සූර වීර ධීර නැති යෝගාවචරය. දන්න කෙනා දන්නව කවුරු මොනව ආවත් අපි ඒක අනුමත කිරීම හරහා තමයි අහ කියන්නයි ඔඩොක්කේ දාගන්නේ. අනුමත නොකර ඉන්න සම්පූර්ණ මානව අයිතිවාසිකමක් අපිට තියෙනවා. ඒක පාවිච්චි කරන්නේ අපි මේ নানা ප්‍රකාර මේ බාහිර වගකීම් බන්ධන වලට බැඳිලා. ඒක නිසා මේම විච්ච කෙනාට භවනාවේ පෙළවල පෙළ ගැස්මක් ආපු කෙනාට නොවිච්ච කෙනාට වැඩි වගකීමක් තියෙනවා. ඒ පරිසර සාධක මේ විචල්්‍ය පරිසර බාහිර විචල්්‍ය සාධක කිට්ටු කරගන්න නැති ඒක ගැප්ගත් මහේශිකාවක් කොහොමද දරු ගැබ රකින්නේ මේක ඉන්නේ රජපැටියෙක් බව දන්න නිසා මහේශිකාව කොහොමද ගැප් ගත්තට පස්සේ කටයුතු කරන්න කියන එක ආදර්ශයට දෙනවා එතෙන් කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක් කුඹිතං කරන්න ඕනේ වතුර බඳින්න ඕනේ නේද නිතර කුඹරට ගිහිලා බලන්න ඕනේ උම වෙලා තියනවද මීයෝ කනවද කුරුල්ලෝ වහනවද තනකොළ වැවෙනවද කියලා ඇහ ගහගෙන ඉන්න ඕනේ අන්න ඒ වගේ එතෙන්ට අනුග්‍රහ කිරීම ලෝක සාහිත්‍යයේ හරි ලෝක සම්මත දැනුමේ නැහැ මේක රකින්නවා කියන එක ගැප්ගත් මහේසිකාවක් වගේ කිරිගොයමක් කිරිවැදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ මේක ආරසා කරන්න දන්නේ නැත්නම් දෙයියෝත් හූල්නවා බ්‍රහ්මියෝත් හූල්නවා දුන්නට මේ මිනිහට ඒක දරා ගන්න බෑ දුන්නට මේ අම්මඩිට මේක දරා ගන්න බෑ ඉතින් එතකොට කිසි කෙනෙකුට කරන්න දෙයක් වෙන හානිය අපිට ආරක්ක සම්පදාව නැති නිසායි අපි මේ වද විඳින්නේ උත්හාන සම්පදාව පුංචි කළ සලකන්න නෙවෙයි මම මේ කතා කරන්නේ කමාරු තමයි. නමුත් මේ ලැබිච්ච දේ ඒකට තරම් වෙන විදිහට හැසිරෙන්න ඕන. ඒ ජාතක කතාවක සඳහන් කරලා තියෙනවා ඒ සිටුවර නැතුණා පස්සේ රජුරෝ සිටු පුතාට මාලිකාවට කැඳවනවා. සිටු තනතුර දෙන්නේ. ඉතින් එතකොට මේ මනුස්සයා තවත් එයත් එක්ක ඉන කෙනෙක් එක්ක දූගුණ පැනගෙන එනවා මාලිකාවට. රජුට ශ්‍රීමන්ත කමදලා බලාන ඉන්නවා. මේ මනුස්සයා තාම කොළු කම තියෙනවා. ඉතින් රජුරණ සැකයක් පහළ වෙනවා මේ මනසට සීතු තනතුර ගැලපෙයිද කියලා. කොහොමද කතා කරලා කියනවා ඔබේ තාත්තා මෙහිමයි. සීතු තනතුර කියන්නේ බැංකු අයිතිකාරකී කියන අදහසක් තියෙන සල්ලිකාරය කියන එකයි. රජුරෝ ගණතුරු කරන්නේ සීතුවරත් එක්ක විතරයි. ඉතින් උඹට සීතු තනතුර දෙනවා මේ තාත්තා කෙරුව විදිහට කරගෙන ඉන්නේ කියලා වගේ රජුරෝ කියලා යනකොට බලන ඉන්නවා සිව් මඳුරු කවුලි. මේ බොහොම තැම්පත් යනකොට වක්කඩොලින් පණින්නේ නැහැ. බහැලා යනවා. කන්දකින් පණින්නේ ගියාට පස්සේ ආපහු කැඳවනවා. කැඳවන කියන දැන් ඔබ එනකොට සෙල්ලක්කාරකමට කොළුකොමට ආවා. දැන් යනකොට ඔබ ඇඳලා. මොකද ඒ කියලා? නෑ එනකොට නිකම් මිනිහෙක් ආවේ යනකොට ගියේ සිටුවරෙක් කිව්වා. ඒක තමයි දැනගන්න ඕනේ. තමන් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැනගත්තට පස්සේ මේ ප්‍රතිපදාවයි දිනු වෙන්නේ. මේ කෙලෙස් අඩු වෙන්නේ කියලා. පටිතද කරගන්න දන්නේ නැත්නම් ඉතින් ආචෛත්‍ය ගොනා බැන්දා වගේ කිසි චාරයක් නැහැ. ඒකට දෙයියොත් තුලනවා සත්පුරුෂයොත් තුලනවා. අනේ මේ මනුස්සයා ඒ ඒ තැනට ඒ දෙයට තරම් වෙන්න හැසිරෙන්න දන්නේ නැහැ. ඉතින් ඒකට බේත් නැහැ. ඒ ඒ පිටුවට බේත් නැහැ. උම්මත්තකයි. ඒක තමයි ඒ නිසා තමයි භාවනා කරන කෙනා අඳින්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. අක්කා වෙන්න අයියා වෙන්න මුදුන වෙන්න අඳින්න නෙවෙයි මේ මේ ධර්මය අපිට මෙච්චර අනුග්‍රහ කරද්දී අපි මේට වැඩිය පටිසත කරගන්න ඕනේ කරදර වෙන්නත් නෙවෙයි මම මේ කියන්නේ ආන්නේ විදිහට කරන්න යනකොට අපි අනුග්‍රහ කරා වෙනවා ධර්මයට අනුග්‍රහ කරා වෙනවා මේ අනුග්‍රහය කියන්නේ විපස්සනා අනුග්‍රහිතය කියන්නේ සීලානුගායිතේ සුතානුගායිතේ සාකච්ඡානුගායිතේ සමතනුගායිතේ නෙවෙයි විපස්සනානුගායිතේ පුළුවන් තරම් ගැටෙච්ච කෙල්ලෙක් වගේ පුරුසාන්තරයට යන්න එපා. ප්‍රසාන්තරේ යවන්නත් එපා. ඇඩිටියෝ වගේ බලා ගන්න ඕන කෙල්ල කොල්ල ගෙන හැටි අරන කෙල්ල ගෙටකම් කියලා කෙල්ල ගෙට ගන්න ඕනේ වෙලාව. පුරුෂාන්තරයට කියලාපස්සේ පුරුෂයන්ගෙන් අපේක්ෂා කරන්න එපා කෙල්ලගේ කන්‍යාභාවය රැකලා දෙයි කියලා. ඒකේ භාවනා කරන්න කෙනා දැක් ගන්න ඕනේ දැන ගන්න ඕනේ ආරක්ෂාව ආරක්ෂා සම්පදාව වෙච්ච එක මම හිතනවා කාටත් පුරුදුනත් වෙයි කියලා. මේ ප්‍රකාශයත් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම මේ මේ විග්‍රහයත් ප්‍රයෝජනවත් වෙයි කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය සාමින් වහන්ස ඊයේ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ දේශනා කළ අරමුණ සංසිඳී පාළුවක තනිකමක ඉන්නා වේලාවේදී එන සියුම් සංඛාර නොහොත් චේතනා මනාප අමනාප දෙක පහළ නොකර සිටිය යුතුයි. එය මට හොඳින් තේරුණා. එසේ කළ හැකි. නමුත් ඒ අවස්ථාවවලදී තදබල කායික වේදනාවක් ආවොත් විශේෂයෙන් සමාධියේදී අමනාප සිතක්. චිහ් මේකට සතුරෙක් ආවා නේද කියා. ද්වේෂ සිතක් පහළ වේ. එවැනි අවස්ථාවකදී එම සිත දැක කුමක් කළ යුතුද කියා පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කායික වේදනාවක් නම් කයෙන් අහන්න මොකද්ද කරන්න ඕන කියලා. ඔළුවෙන් කල්පනා කරලා හරියන්නේ නැහැ. ඒක තමයි කයේ බොඩි නොලෙජ් කියලා එකක් තියෙනවා. වේදනා නම් මොකද්ද කරන්න ඕන කියලා උගෙන් අහන්නේ. ඌ ඒකට කියයි. එවනත මේ මේ තපල් මාර්ග ක්‍රමයට බෙහෙත් ගන්න ගිහිල්ලා හෝ මනසෙන් කල්පනා කරන දෙන්නේ මේ ශරීරයෙන් අහන්න උඹට අතෝ මේ ගමන යන්න බෑ. මේ සහයෝගය ඕනේ. දැන් මොකද ඉල්ලන්නේ? දික් කරපන් එමි. ඔන්නේ නම් දික් කරලා නැවතිල්ලේ සතියෙන් හිමීට දික් කරන්න ළඟ ඉන්න මිනිහට වදින්නත් දික් කරන්න එපා. චරිචර ගන්න දික් කරන්නත් එපා. ඉතින් අපිට කොච්චර සාමාන්‍ය බුද්ධිය නැති වුණාද කියලා බලන්න මේ ඉහළ මට්ටමට යනකොට ඉතින් අපිට අහන්න වෙනවා වලිගේ කොහෙද ඉලද වාඩි වෙන්නේ කියලා. මේ තරම් සරල දෙයක් තියෙන්නේ. අපේ ශරීරයේ වැඩ කරනවා නම් ශරීර ශරීරයේ තියෙනනේ බුද්ධියක් කියලා එකක්. ඌේ කතා කරන්නේ උඩ බැරි නිසානේ. ඒක හතුරෙකුට ගණන් ගන්න එපා. ඉතින් ශරීරයේ වේදනාවක් අමෝරයට තිබෙන්නේ නැත වේදනයි නැහැ. ඉවසන්න පුළුවන් හරියට ගිහිල්ලා නම් ශරීරයෙන් අහන්න මොකද්ද කරන්නේ? ඒක ටිකක් කියනවා. SMS එක දාන්න. slowly, mindfully, silently. ගොඩක් වෙලාවට PhD කාරින්න මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. මොකද අර දන්න ශේෂ්ත්‍රය දන්න. ඒකට දත මැද ගන්න බෑ, වැසිකිලි කියන්න දන්නේ නැහැ, ඔක්කොම කරලා දෙන්නේ. මුදේ ස්පෙෂලායිසේෂන් කියලා කියන්නේ ලෝකයමද කියලා. මාත් තව ඩිංගින් වැටෙනවා PhD level එකට ස්ලිප් වෙලා වගේ වෙරිලා හිටියේ මාත් උත්සාහයකුත් ගත්තා PhD කරන්න අතරමැදි මෝඩකම නිසා බේරුණා ඒ නිසා බොඩි ඇඟේ අමාරුනවා ඇඟේ අමාරුවෙන් ආන ඒක මනුස්සයාලා උත්තරේ දෙන හැම ප්‍රශ්නෙම උත්තරේ දෙනවා කියලා හිතන්නේ එතනමයි උත්තරේ තියෙන්නේ ඕක තමයි ගිය සතවර්ෂයේම ප්‍රධාන විද්‍යාඥයා කියපු අයින්ස්ටයින්ට දීපු තෑග්ග දුන්නේ අයින්ස්ටයින් කිව්වේ මොකද්ද හැම ගණන් ප්‍රශ්නයක්ම ප්‍රශ්න දැනගත්තොත් උත්තරේ තියෙනවා. ඒකට වෙඩින් උත්තර ගේන්න ඕනේ නැහැ. ප්‍රශ්න ගණන්ක් දන්නවා කියලා කියන්නේ ගාණේ ඇතුලේ උත්තරේ තියෙනවා. අපි හිතනවානේ මේ කායික වේදනාවට ඇනස්තීසියා ડોක්ටර් ගාව තමයි බේත් තියෙන්නේ කියලා හිතනවා. එහෙම නැත්නම් නස්සත්‍රකාරය ගාව තියෙන්නේ. නැත්නම් පේන බලන එක නගාතේ. නැත්නම් මයිටි බුදුහාමර ගාව තියෙන්නේ කියලා හේතු කරන්න ආරම්භ. ඒ වගේ පාළුව තනි කරලා ආපුවාම ආලුව තනි කර නිවලා උඹ නාඩං උලලේනෝ උඹටත් එක්කලයි මම පැල් පවිය කියන්නේ කියලා ඌට අඬන්න එපයි කියන්නේ මම උඹටත් එක ආලුව තනිකම දෙවනත් කරලා කියන්නම් කියනකොට දෙදරුම් කරනවා දෙදරුම් කාලා ඉන්න පටන් අර ගන්නවා උලලේනගේ සද්දෙටත් අපි කැමති නෑ උලලේන මහා අසුබ දර්ශනය නමුත් භාවනා කරනකොට බුදුජාණන් කියන්නේ පක්ඛීසු sannivesesu තිතේ මච්ඡත්තිකේ කාලේ බ්‍රහාරඤ්ඤං ප්‍රීති සංජනනම් විය කියලා. දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමරණ කියන අනිත් පැත්ත. තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sannivesesu බ්‍රහාරඤ්ඤං භයං සංජාතං වේ කියලා. ස්වාමීන් වහන්සේ පක්ෂීත්තු නිදන මැදම රාත්‍රියේ පුදුමාකාර භ්‍රාන්ත සද්දයක් මට ඇහෙනවා මට බය හිතෙනවා කියලා බුදුහාමුදුර ගාට ඇවිත් කියනවා. බුදුහාමුදුරත් කියනවා පක්ෂීන්ද නිදන මැදම රාත්‍රියේ භ්‍රාන්ත සද්දේ මට ඇහෙනවා මට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ තමයි හුදේකලාව කියන්නේ. ඉතින් පෘථජ්ජනයයි සද්දට හරි බයයි. පෘථජ්ජනය එතකොට ඉතිපිසෝ ගාතාව කියනවා. එතන රේඩියෝ එක දානවා. එතන කාටද කතා කර කර ඉන්නේ. භාවනා කරන එක දන්නවා දැන් මේ තනි වුණාම පහළුවට ගියාම ඒ ඇහෙන්න පටන් අර ගන්නවා නිකන් තනි වෙච්ච සද්දේ ඒ මෙතෙක්කල් මම මේකට බය වෙච්ච නිසා තමයි මම මේ රේඩියෝ දාගත්තේ සින්දු කිව්වේ දැන් ඒකට ප්‍රිය කරන්න පටන් ගත්තාම තියෙනවා මේක කොයි වෙලාවෙත් තියෙනවා ඒතර කය වේදනා තිබුණත් වෙන දේවල් තිබුණා සද්ද තිබුණත් එයා ඒ හුදේකලාව අගය කරනකොට ඒ සඳහා යමක් කළ යුතුද ඒ දෙක කරනවා ඒකට කිසිම කෙනෙකුගේ උපදේශ අහන්න යන්න එපා. ඒ කලියුත් කරන්න වැරදුනට ප්‍රශ්නයක් නැහැ. ආයෙත් කරන්න. තමන්ට ඒ දෙයට appropriate technology කියලා තියෙන ස්ථානෝචිත ප්‍රඥාව කියලා. ඒක බුද්ධාගමෙන් අහන්න එපා. ඒ වගේ දෙයකට බුදුරජාණන් වහන්සේට චෝදනා කරන්න එපා. සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න. ඔය මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම ඔය හතරේ පොතේ සඳහන් කරලා තියෙනවා මේ සම්මුතිය ඥානං කියලා එකක් තියෙනවා. අපි සාමාන්‍ය බුද්ධිය කියන්නේ කවදාවත් පාවා දෙන්න එපා. ඒක පොත් වලින් ඉල්ලන්නත් එපා. ඒක තමන් ළඟ තියෙන්න ඒක ඒක පාවිච්චි කරලා බලන්න වැරද්දක් වුණොත් දඬුවම් විඳින්න ලෑස්ති වෙනවා. හරි ගියොත් හරි. ඒ දේ කරන්නේ නැතුව ඒ හැම එකටම අහන්න බලන්න ගියොත් අපිට පොතේ දැනුමේ මේ පිරෙනවා අපි. ප්‍රායෝගික දැනුම එන්නේ නැහැ. ඒ නිසා කයි වේදනාවක් ආනම් කයින් අහන්න. ඒකට මේ අර මට මතක නැහැ නාට්‍යයේ නම මොකද්ද කියලා ඒ කවියක් තියෙනවා ඉහෙ මොකා වේසෙන්නියා ඉස උකුණා වේසෙන්නියා ඒක ගැන්නේ වශයෙන්නියා ඉසේ රෝග නැසෙන්නියා කනේ මොකා වේසෙන්නියා කන් ඈයා වේසෙන්නියා ඒක ගැන්නේ වශයෙන්නියා කනේ රෝග නැසෙන්නියා දතේ මොකා වේසෙන්නියා දත් ඈයා වේසෙන්නියා ඒ ඔය ඉන්න කරදර කරන එක්කනාගේ ආනිසන්තිම යෝග නැති ඌ මරලා බෑ වෛද්‍ය විද්‍යාව විස බීජ නාශනය කරනවා කියලා ඒක නතන්න ගියාම මේකත් නැහෙනවා. අරූටම සැලුට් එකක් ගහලා කකුලනේ අමාරු මොකද්ද මචං කරන්න ඕන කිව්වම දිගහැරපන් කකුල. yes. දිගහැරලා දෙනවා. වැඩි මම ඒක ගැන කතා කරා අපි අර ඊගා ප්‍රශ්න. ගෞරවනීය සාමීන් වහන්සේ උපදේශ පරිදි සක්මනෙහිදී සිත හොඳින් තැම්පත් වූ පසු පරයන්කෙහි ඉඳගත්ෙමි. සිත විසිරී යෑම අඩුය. ගියත් ඉක්මනින් සති නිමිත්තට සිත ගෙනේමි. ආශ්වාස ප්‍රශ්වාස රැල්ල සියුම් වන බව දැනේ. ටික වේලාවක් එසේ කී එසේ තිබී ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනියයි. උඩුකය සැහැල්ලුය. ඉදිරියට හා පසුපසට උඩුකය යාන්තමට සෙලවෙන බවක් දැනේ. සුළඟට හසු කුඩා කොළයක් මෙනි. සිතට දැනෙන්නේ උදරයේ උස් පහත් වීම පමණි. ඒ ආශ්වාස ප්‍රශ්වාසයෙන් සිත සැහැල්ලුය. මොහොතකින් කලින් අවස්ථාවලදී මෙන් සුසුමක් වැනි දිග ආශ්වාසයකින් නැවත ආශ්වාස ප්‍රශ්වාසයේ දැනෙන්නට විය. අද දින කමඨහන් පිරිසුදු කිරීමේදී ඔබ වහන්සේගේ ධර්මදේශනාවට සවන් දීමේදී මට වැටහුණේ තව දුරටත් ඉන්නිවත් නොවි සති නිමිත්තේ සිටිය යුතු බවයි. නැවත හිස් බවක් ඇති විය. උඩුකය නැතුවක් මෙනි. මොහොතක් සිට සිටින විට පියකරු සෙනහවකින් පිරුණු ගැහණු ළමයි කීප දෙනුගේ දර්ශනයක් පෙනී නොපෙනී ගියා. තව දුරටත් සිටින විට ඊට මොහතකට පෙර කෙනෙක් මා ආපසු නිවසට යන අන්දම විමසූ විට මා ඊට දුන් පිළිතුර දෝංකාරයක් ලෙස මටම අසන්නට ලැබුණා. ඒ ගැන සිතුවිලි පහළවන්නට විය. රූප දැකීම, ශබ්ද ඇසීම නිසා ඇති කරගත් කාය සංකාර හා වචී සංකාර, මනෝ සංකාර ලෙස ඉදිරිපත් වේ යයි සිටිමි. තවත් බලා සිටියේදී තුනට යසලින් වේදනාවක් ඇති වී ක්‍රමයෙන් වැඩි වේ. එවිට කාය සම්පජස්ස වේදනාවක් ලෙසත් වේදනාව හඳුනාගත් සංඥාවක් ඇති වෙන සංස්කාරත් මේ සියල්ලට මුල් විඥානයත් දැන් අනිත්‍යයට ගොස් ඇති බවත් සිහි කළෙමි. තුනටියේ වේදනාව ක්‍රමයෙන් අඩුවේ. තුනටියේ වේදනාව අඩුවන විට ධනහිස් දෙකේ වේදනාව මතුවේ. අර්ධ පරයන්කෙන් සිටි මාගේ ධනහිස් තද කොට්ටයක තිබුණත් මට දැනෙන්නේ කළු ගලක් මත දනහිස් තදවන්නාසේය. පෙර පරිදිම කාය සම්පස සම්පසජ්ජ වේදනාවක් ආදී වශයෙන් සිහි කරන විට දිගටම දිග සුසුම් රැලි තුනක් පමණ ඇති වී සාමාන්‍ය තත්ත්වයටපත් උනිමි. භාවනාවෙන් පසුවත් දනහිස සහ තුනටිය වේදනා සහිත දැයි බැලුවත් කිසිම වේදනාවක් නැත. ගෞරවනීය සාමින් වහන්සේ මේ සිදුවීම්ද වැරදියක් නම් ඒවද ඉදිරියට කළ යුතු දේද මා කෙරේ අනුකම්පාවෙන් පහල්දා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප සහ නිවන් සුව පතන්නෙමි. මේ වගේ ප්‍රයත්න නිසා Tamanට සතිය පවතින වෙලාව නැත්නම් මූල කර්මස්ථානයේ පවතින වෙලාව නැත්නම් ඉරියව් පවතින වෙලාව වැඩිවීමක් වෙනවනම් ඒ බොහොම සරල ඍජු උපමානයක් වෙනවා සතිය වැඩෙනවා කියන්නේ. ඉතින් අපිට කරන්න තියෙන මේ මේක අර අර කියන විදිහට මේ සංඥා කොටස සංස්කාර කොටස විඥාන කොටස වේදනා කොටස වැටෙන වෙලාවලුත් තියෙන්න පුළුවන්. ඒ කොයි එක වැටුණත් ඒ හැම එකක්ම සතියට ආධාර කරනවා. සතියට අනුග්‍රහ කරන නිසා බලන්න වෙනදට වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. වෙනදට වැඩි වෙලාවක් අරමුණට මුණ දාන්න පුළුවන්. වෙනදට වැඩි වෙලාවක් සතියේ ඉන්නවා වගේ කියන අර මූලික උපමාන වැඩෙනවනම් මේ ඔක්කොගෙම නිමිත්තක් වෙනවා. ගොඩාක් විස්තර සහිත ගමනක් ගියත් ගමනේ සතිය පවතිනවා. එතකොට මේකෙන්ම හම් වෙන ලාභය තමයි වෙනත් වැඩක් කරනකොට වුණත් නැත්නම් අපි කල්පනාවක් කරගෙන ඉන්නවා නැත්නම් රූපයක් බලමින් ඉන්නවා සද්දයක් අහම ඉන්නකොටත් අපිට ටික හිත දාලා බලන්න පුළුවන් මේ සද්ද මේ වේදනාව හරහා මට ඉන්න බව ඉරියව්ව බලා ගන්න පුළුවන් ගතියක් එනවද කියලා එතකොට අපිට කොහේ හිටියත් මොන ඉරියව්වෙ හිටියත් සතිය වැඩිවීමේ තියෙන උත්කෘෂ්ඨ සතිය නෙමෙයි සාමාන්‍ය සතිය වැඩිවීමේ හැකියාව එන්න පටන් ගත්තාම අපේ ජීවිතේ අපි බහුලීගත කරන්නේ වෙන මොනවත් නෙවෙයි ඒ විෂම විවිධ தත්වයටදී සති ධාරාව පැවැත්වීම. හරිම සරලකම ජීවිතේට එන්න පටන් අර ගන්නවා. මොන සංකෘතේ කරත් හිත අවුල් වෙන්නේ මල් මාලේ මොන මල ඇමිනුවත් අර මැද තියෙන නූල කැඩෙන්නේ නැතුව තියෙනවා වගේ එනේන මල අමුණන එකයි තියෙන්නේ. ඉතින් එතකොට ඒක ලොකු ශිල්පයක් බවටපත් වෙනවා. ඊට පස්සේ ඕන মালටි ටාස්කින් බරපතල වගකීම් සහිත වැඩක් කරනකොට උනත් මුල පටන් ගත්ත මෙහෙමයි ගියේ වැඩේ මෙහෙමයි දැන් ඉන්නේ මෙහෙමයි කියලා බුක් කීපින් කියලා එකක් නැත්නම් පොත් තැබීමක් එන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමට පේනවා මේ කාගෙත් ඔච්චරම තමයි. එන අරමුණ මොන මායя වුණත් බුදුන් වුණත් අන්තිමට ඉවරනකොට ඒකේ ගන්න දෙයක් නැහැ. ඔකෝම මේ තුච්ච தත්තෙට රිත් தත්තෙට ශූන්‍ය தත්තෙට අනුන්ගේ தත්තෙටපත් වෙනවා නම් ගියා පාරේ උලඟක්වත් නැතුව යන ගමනක් තියෙනවා. ඉතින් මේකේ පළවෙනි සැරේ දෙවෙනි සැරේ වෙනකොට අල්ලන්න අමාරුයි මේක මේ. හිතේ සිලිලාරයක්ද මනෝ විකාරයක්ද කෝඩු ගැති වැඩි නිසා. නමුත් මේකට එක උත්තරයක් තියෙනවා. නැවත නැවත වෙන්න දීලා තමන්ට මේ අශීරු ගමන දැන් අශීරුවෙන් තොර වනායාසයෙන් වෙන විදිහට යන්න යනවා නම් හරි කියන කතාවට එකඟ වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ආනාපාන සති භාවනාව. සක්මන් භාවනාවෙන් පසු මම ආනාපාන සති භාවනාව සඳහා ඉඳගෙන මම දැන් මෙතනෙයි සතිමත් වී ආනාපාන හුස්ම වෙත සිත යොමු කළමි. නාසික නාසිකාග්‍රේ හඳුනාගත් සති නිමිත්ත හරහා ආශ්වාස වායුව සිසිලස සිසිලසත් රළු හෝ සුමුදු ලෙසත් ඇතුළට ගලා යනු දැනුනි. ප්‍රශ්වාස වායුව උණුසුම් ලෙසත් සුමුදු ලෙසත් පිටවිය. ආශ්වාස ප්‍රශ්වාස දෙකම දිගු ලෙස දැනිනි. ආශ්වාසයේ හා ප්‍රශ්වාසයේ මුලැමැද අග නිරීක්ෂණය කළෙමි. මෙහිදී සුලන් රැල්ල සති නිමිත්ත හරහා ගමන් කරන හැටි පැහැදිලිව වැටහිනි. සිතට ප්‍රීතිය ඇතිවිය. ගතට පහසු බවද දැනුනි. බාහිර සිතුවිලි වලින් කරදර නොවිනි. මෙලෙස සැලකිය යුතු කාලයක් ගත කරන විට ආනාපානයේ කෙටි වී නොදැනී ගියේය. ආලෝක නිමිති පහළ විය. උපේක්ෂා වීමි. මෙම අවස්ථාවේදී විතක්ක ਵਿਚාර යන ධර්මතා දෙකම ගිලිහි තිබිනි. ප්‍රීතිය හා සුවයද සිතේ තැන්පත් බවද පිහිටියේය. පැයකට ආසන්න කාලයකට පසු මෙම භාවනා අවස්ථාව නතර කෙරෙමි. ගෞරවනීය ස්වාමින්වහන්ස මෙම අත්දැකීම ධානා අවස්ථාවක් දැයි පැහැදිලි කර දෙනු මැනවි. දෙවෙනි කොටස වෙනත් පරයන්ක කිහිපයකදී පහත සඳහන් අත්දැකීම ලදිමි. ආනාපානය කෙරෙහි හොඳින් මුහුණ දා සිටින විට සිතට ප්‍රීතිය හා ගතට සුවේ දැනෙන විට ආනාපානය පිළිබඳව තබන අවධානය අඩු කළමි. මේ ආකාරයට විතක්ක ਵਿਚාරය යන චෛතසික දෙකටම අවධානය අඩු කරමින් සතිමත් වී සිටියෙමි. ආලෝක නිමිති 15 ආනාපානයේ ඊතා දුරින් පිහිටා ඇති බවත් සිත තැම්පත් වී ඇති බවත් පෙනුනි. මෙලෙස විතක්ක ਵਿਚාරයට අවධානය නතර කොට එහෙත් ඒකාග්‍රතාවයේ රැකගත හැකි විය. මෙලෙස විනාඩි 45ක් පමණ සිට පරයන්කයෙන් නැගී සිටියෙමි. ගෞරවනීය සාමීන් වහන්ස මේම අවස්ථා දෙක පිළිබඳව ධර්මානුකූලව පහදා දෙනු මැනවි. සමාධියට වඩා යෝග්‍ය ইহත අවස්ථා දෙකෙන් කුමන ක්‍රමයේදයි පැහැදිලි කර දෙනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මේ දෙකේදීම විතක්ක ਵਿਚාර දෙක තමයි වැඩිම පටලවාගෙන තියෙන අවබෝධය ඇතින් දුර්වල කරගෙන තියෙන කේතයි විතක්ක ਵਿਚාරේ නතර කරන්න හදනවා කියන්නේ ඒකත් විතක්කයක් තමයි. විතක්ක ਵਿਚාරේ අඩු කරන්න හදනවා කියන එකත් විතක්කයක් තමයි. ඒ නිසා ඒ වචනේ පිටලෙල්ල කාලා තිබුණාට වචනාර්ථයේ තේරුම් අරගන්නේ නැහැ. නමුත් භාවනා කරනකොට ඒක සිද්ධ වෙන දෙයක්. Taman නතර කරන දෙයක් නෙවෙයි. ඒ සිද්ධ වෙන වෙලාවේදී අලුතෙන් විතක්ක කරන්න එපා කියන එක තමයි මේ කියන්න හදන්නේ. නමුත් මේකේ කේල් කරන වැටපැනලා තියෙනවා හොරාට ඉස්සර වෙලා. ඒකට හේතුව මේ තාක්ෂණික වචනවල අර ව්‍යාකරණාර්ථයේ වාචාර්ථයේ විතක් අරගෙන සාකච්ඡා කරලා තියෙනවා. විතක්කය කියලා කියන්නේ හිත මෙහෙවනවායි කියලා. එක්ක විතක්කේ නැති කරන්න මෙහෙවුවත් විතක්කයක් වෙනවා. ඒක සිද්ධ වෙනකොට වෙන්න අරලා බලනින්න එක කියන එක අමාරුයි තේරුම් ගන්නේ ওই විදිහට ගිහලා ඒ නිසා සමාධියක් වෙන්නත් පුළුවන්. උසස් සමාධියක් වෙන්නත් පුළුවන්. ධානයක් වෙන්නත් පුළුවන්. මේක නැවත නැවත කරන්ඩ ওই විදිහට තර්කණයකින් තොරව අනායාසයෙන්ම වගේ ඒකට වෙන්න ගත්තට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් මේක වශී වෙලා තියෙනවා මේක නැත්තම් මට සිද්ධ වෙලා තියෙනවා කියලා තාම තියෙන්නේ අර සිලිලාරයකින් අතපත ගන්න ගතිය තියෙනවා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර දෙක බොහොම සූක්ෂම වැඩ කරන. නතර වීම කතාවකට වැඩිය සූක්ෂම වැඩ කරලා තියෙනවා යෝගාවචරය වුණාට වැඩි එකත් එක පටලවිලා තියෙනවා නමුත් පරිසරය දිහා බලනකොට පේනවා මේක කීපතාවක් වෙන්න ඉවසීමෙන් කටයුතු කරොත් ගොඩ එන්න පුළුවන් වෙනවා තෙරුවන් සරණයි ගෞරවනීය සාමීන් වහන්ස මා ඊයේ රෑ පරයන්කේ වාඩි වී ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරමින් සිටියා ටික වේලාවකින් මේ මෙනෙහි කිරීම අමතක වී ගියාසේ දැනුනි එහෙත් හොඳ සිහියෙන් ඉන්නා බව වැටහුණා. තව විනාඩි කිහිපයක් ගිය පසු නිසල්ම් නිසල්මන්ව තිබූ මුළු කයම එකවර විශාල සෙලවීමකට ගැස්සීමකට ලක් වුණා. ඒත් එක්කම ආස්වාස ප්‍රස්වාසයේ මෙනෙහි කරන හැටි සහ කයේ ඇතිවන වෙනස්කම් කම්පන චංචල ස්වභාවයන් දැක ගන්නට හැකි වුණා. ටික වේලාවක් ඒ දෙස බලා සිටන විට මේ මෙනෙහි කිරීම සිත වශයෙන්ුත් කායික ක්‍රියාවලින් රූප වශයෙන්ුත් වැටහි ගියා. මෙයම කීප වරක් ආවර්ජනා කරමින් සිටින විට මේ මාහට වැටහෙන්නේ නාම රූප නොවේදයි සිතුණා. හිතේ විශාල ප්‍රමෝදයක් ඇතිවීමත් සමගම නිින්දෙන් අවදි වූවක් මෙන් දැනුණා. ගෞරවනීය සාමීන් වහන්ස මාගේ தත්ත්වය ගැන ධර්මානුකූලව පැහැදිලි කර දෙන ලෙසමෙන් කරුණාවෙන් අයදිමි. ඔබ වහන්සේට මෙපින් බෙලෙන් නිවන් සුවයම පතමි. මේ වගේ වුණාම මේ ඉස්ලාම් බේනේ බොහෝම මේ පිරිසිදුකමක් නැතුව එහෙම නැත්තම් කියන්නේ ඔය කැටයන් මුකුත් නැහැ නිකම්ම නිකම් වගේ පේනවා. නමුත් ඒක නැවත නැවත කරනකොට කරනකොට මේ පරිච්ඡේද ගතිය විසද ගතිය එන්නේ වැඩි වෙනවා. ඒක තමයි මේ භාවනාවේදී තියෙන වටිනාකම කෑමක් කේමනම් කන්න කන්න එපා වෙනවා. භාවනාවේදී එන්නේ ඩොපොට් මේ දෙකේ වෙනසක් තියෙනවා. විපස්සනා ඥාන එන්නේ එන්නේ එකම දේ කරනකොට සාමාන්‍ය විදියට වෙන්නේ නීරස වෙනවා. අපි සාමාන්‍ය රසස්වාද විදිහට හිත. ඔත් භාවනා ධර්ම ඕජා වෙන්න පටන් අරගත්තොත් එහෙම වෙන්නේ එයාට තිබුණ විපස්සනාව නැත්නම් තිබුණු අවබෝධය තියුණු වෙන්න පටන් හරියට මේ පියක් වැඩ ගන්න ගන්න ගන්න තියුණු වෙනවා වගේ ඒක නිසා මේ වගේ தත්ත්ව තියෙදි පිටින් ඇහුවටදී දෝෂයක් නැහැ. නමුත් පිට කෙනෙක් මොනවා කිව්වත් විශ්වාසය ඇති වෙන්නේ මේක හරි කියලා හිතාගමු. හිතාගෙන නැවත නැවත වෙන්න දෙනකොට ওই තියෙන තීව්‍ර භාවය, තීක්ෂණ භාවය, ශුම් භාවය වැඩි වෙනවනම් ඒකට අනුග්‍රහ කරන එකයි කරන්න අවසාන ප්‍රශ්නය ගෞරවනීය සාමින් වහන්ස තිරුවන් සරණයි ඔබ වහන්සේ ඊයේ දේශනා කළ ධර්ම දේශනාවේදී දැක් වූ කාය සංඛාර වචී සංඛාර හා මනෝ සංඛාර ගැන විශේෂයෙන් සැලකිලිමත් උනේමි. ඉන්පසුව වාඩි වූ භාවනා වාරවලදී වචී සංකාර අනාගතයේ කිව යුතුයයි සැලකිය හැකි කතා සංස්කරණය කරමින් වර්තමානයේ සිටීමයි. මම ඒවා දැක නතර කරමින් බොහෝ විට වචී සංස්කාරයෙන් මිදෙන්නට බැලුවෙමි. ඒවා තවද තවද කාය සංස්කාරය ආස්වාද ප්‍රස්වාස හෝ ශරීර වේදනා අඳුනා ගතිමි. එහෙත් මනෝ සංස්කාර වෙන්කර හඳුනා ගැනීම අපහසුය. ඒවා සිතුවිලිද කුමන සිතුවිලිද එසේ යසන්නේ වචී සංස්කාරයේද සිතුවිලි නිසාය. ඔබ වහන්සේ මට අනුකම්පා කර උදාහරණයක් සමග පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් අයද සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් මේක මූලධර්ම මේ ප්‍රශ්නයක්. කෙසේ නමුත් මේ වචී සංස්කාර වශයෙන් අපි නිතරම ඉන්නේ ඉස්සරහට කතා කරන තීන්දයක් ගැන සැලසුම් කරමින් නැත්නම් කරපු කතාවක පැටිච් එකක් ගැන හිත හිතා ඒ නිසා ඒක දිගින් දිගට දිගින් දිගට පටල වෙනවා. අපි මේ හැත් ඇදෙන ගතියක් තියෙනවා. ඒක නිසා විතක්කෙත්වා ਵਿਚාරෙත්වා වාචම් බින්දති කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. අපි වචනයක් කතා කරන්න ඉස්සෙල්ලා tire පිටිපස්සේ ඒක මේ රිහර්සල් කරනවා. එහෙම නැත්නම් පුහුණුවක් කරනවා. පුහුණු කරලා තමයි යන්නේ. ඉතින් ඒක නිසා ඒකට විචිත්‍රවත් කතාවක් කියනවා. දෙයියෝ දකින්නේ වචනේ නෙවෙයි. ඒකට පුහුණු කරන වෙලාවෙම දන්න මේ මනුස්සයා දැන් මේකයි කියන්න හදන්නේ කියලා. ඒකට විතක්ක විපහාරය කියලා කියනවා. ඒ නිසා මේ මනුස්සයා වචන කියන්නේ ඉස්සෙල්ලා දෙයියෝ දන්නවලු එහෙම නැත්නම් දිබ්බ සෝත ඥානෙ තියෙන කෙනා දන්නවා මෙයා මේ කියන්න සැලසුම් කරන්නේ මේකයි කියලා. ඒ වගේ ඒකක් කියුණාට පස්සේ අනේ මට මෙහෙම කියුණා මට වැරදුනා කියලා කිව්වට සත්‍යමත් ඉන්න එක්කෙනෙකුට තේරෙනවා ඒක මේ එක එක චිත්තක්ෂණයක වෙන වැඩක් නෙමෙයි. ගැම්මක් යනවා. ඒ ගැම්ම යන දිගටම අපි ඒ චේතනාව අනුමත කරන්න ඕනේ. අගේ කරන්න ඕනේ. කෙරුවට පස්සේ තමයි ඒක වචනෙට බිඳෙන්නේ. ඒක නිසා ඒක හොයන්න ගත්තාම තේරෙනවා අපි වචනයක් කතා කරලා ඉවර වෙනකොට හිත පුදුමාකාර විදිහට වෙහෙස වෙලා ඉවරයි. ඊට පස්සේ වචනේ අහපු එකන පටලවා ගත්තට පස්සේ තවත් නඩුවක්. කතා කරපු හැම දෙයකින්ම වෙලා තියෙන පැටලෙන එක විතරයි. ඒ නිසා දවසක තේරෙන්න පටන් අර ගන්නවා අපිට මේ කතා කරන්න වෙලා තියෙන්නේ පෙර කරපු අකුසල කර්ම නිසා. එහෙම නැත්නම් කට වහගෙන පැත්තකලා ඉන්න පුළුවන්. සමාජශීලී සතෙක් වශයෙන් මනුෂයාට ඒක කරන්න අමාරුයි. ඒක නිසා එකක් කරත හැකි ඒ වචී සංඛාර ගැන දැනගත්තට පස්සේ හම්බෙන උපරිම අවස්ථාව ප්‍රයෝජනර නිසද්ද තව කෙනෙක් බනවන්න එපා. තව කෙනෙක් බනවනවා කියලා කියන්නේ ඒ මනුෂයා ගන්න දැහන බිඳිනවා. අත්‍යවශ්‍යතාවයකට බනවනවා නම් ඒක ලොකු සංසක් කියන්නේ ඇඳිල්ලක් කියලා ගණන් ගන්නයි කියන්නේ. බැරිම නම් මිසක් කන්නන්න එපා. පුළුවන් විදිහට වත ගහගෙන යන්න කතා කරන්න එපා. ඒ වගේම තව කවුරුට අඬනවනම් ඉක්මනටම නලවන්නේ කියලා කියනවා. ඉල්ලන කැවුත් හරි දීලේ කර කර. ඔබට ඕනේ මේනේ ආගන්නේ. අනේ හිත වරෙන් වචී පරම මොකුත් එපා. දීලා දාන්න. ඒක ලොකු සාංශික තහවුරු කරන්න කියන යමක් නොදුන්නාමත් අඬන ගතියක් තියෙනවා. තමයිලු. ඒකට දෙවනි ඇඬිල්ල කියලා දාගන්නේ කියලා. ඉල්ලීමක් කියන්නේ ඇඬිල්ල. කවුරක්වත් කැමති නැහැ තව කෙනෙක්ගෙන් ඉල්ලීමක් කරන්න. තමන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඉල්ලන හැම වෙලාවෙම අපි එක විදිහක බැගෑවීමක් වෙනවා. එතකොට මේ කටයුතු අදාළ අපේ ඉන්ධන දහන වෙලා ඉවරයි. ඒක සිද්ධ වෙන්නේ කයෙන්වත් මනසෙන්වත් නෙවෙයි මේ වචී සංස්කාර හරහා. ඒකට ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ මනෝ සංකාර කියලා සංඥා චේතනා දෙක. සංඥා චේතනා දෙක කියලා කියන්නේ මනසෙම තියෙන චෛසික දෙකක්. හැබැයි ඒ දෙන්න මේ බොහොම Tamange ස්ථානයේ තහවුරු කරගත්ත චෛසික දෙයක්. ඉතුරු චෛසික 50ම සංස්කාර බොන්නට වැටෙනවා. මේ දෙන්න තමන්ගේ කූඩාරම ගහගෙන බලකටරු බැඳගෙන ඉන්නේ. ඒ දෙන්නගෙන් තමයි අපි නලවන්නේ, නටවන්නේ. ඒ නිසා අපි හරිම බයයි ඒ දෙන්නට අත ඒ දෙන්න දෙන්න ලනුව කාලා තමයි මේ නටන්නේ. ඒ නිසා මම මේ කිහිල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද කියලා යන්න නම් මගේ වේ චේතනා මේ වේදනාවයි සංඥාවයි දෙක වැඩ කරන හැටි බලන්න. ඒ සඳහා කරන තිනි යමක් නොකර එන ගොජේ දිහා බලන්නේ. අපි මේවට නම් මනම් දීගෙන මේක සැපයි කියන මේක දුකයි කියන කතන්දර ගෙතුවට ඒන වේදන අපිට කතන්දර ගොතන්න ඉතාගෙන නෙවෙව නෙවෙයි. අපි එනේන වේදනාවක කතන්දර ගොතනවා. එනේන සංඥාවක කතන්දර ගොතනවා. ඒක තාවුරු කරගන්න තියෙන ආශාව නිසා මේ ඇවිල්ලා යන්න යන දෙයක් මේ වරුවේ ඊයාවෝ ඊයට ආපු මට මොන ඉංගන්ද කියලා ඔකට යන්න ඇරියනම් සංඥා වේදනාවල තියෙන නපුරු බලපෑම නැති වෙනවා. ඒකත් හිතම තමයි නමුත් මේ සුවිශේෂී චෛතසික දෙකක්. ඒ නිසා ඒක සඳහා භවනා කරන්න යන්න එපා. කවදාකවත් හොරා ගැම්මෙන් පේන අහන්න යන්න එපා. ඒක වෙන්නේ නමුත් භවනා කරනකොට දවසක යා හෙලි වෙයි, එලිදරව් වෙයි. එතකොට බුදුන්ට වැඳලා පැත්තකට වෙනවා. මෙව අල්ලන්න භවනා කරන්න හදනවා කියලා කියන්නේ මනසේ පෙන්නන මායාව. මනසේ මායාවේ මැජික් කරෙන් අහන්න හදනවා වගේ ඕක බොරුවක්ද ඇත්තක්ද කියලා. මැජික් කාර්ය ගාව තවදාකත් ඇත්තක් නැහැ. තියෙන හරියක් බොරු. ඒ නිසා ඕක දිහා සතියෙන් යන්න ඉදිරියට යනකොට කහු වෙන වෙලාවක් එනවා. දැන් පංචන අදන හරියට වෙලාවට වගේ වෙලාව විවරනවා. ප්‍රශ්නාවලිය අවසන්යි. ඉවරයි. අවුනේ. ප්‍රශ්නාවලිය අවසන්. ඒක තමයි මම කිව්වේ. ඒකට වෙලාවත් හරි. වෙන කාට හරි කල් වෙලා තියෙන නිසා කිවිචුකලේ චමක් තියෙනවා අපිට ඒකට අද වෙලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සක්මන් භාවනාව සඳහා වෙලා ගන්න බලාපොරොත්තු වෙනවා. අවසරයි සම්මාංශ මේක මේ පළවෙනි ප්‍රශ්නෙට ආදාළයි. අර නිබ්බිතාව අවස්ථාවේදී චේතනා එන අවස්ථාව විස්තර කරපු එක. දැන් අපි හිතමු අපි ද්වේෂය කියන සිතුවිල්ල ආවහම ඒක අඳුරගත්තට එතනදී ඒ සිතුවිල්ල නතර වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අඳුර ගන්න පුළුවන් වුණාට සිතවිල්ලත් එක්කම ටික වෙලාවක් යනවා සමහර අවස්ථාවල ඒ ගිහිල්ලා සමහර අවස්ථාවල ටික වැඩි වෙලාවක් ගිහිල්ලා නැවත මූල කර්මස්ථානයට එන අවස්ථාවක් තියෙනවා ඒ වගේ අවස්ථාවක් ඒ සර්වඥාන්සේ පෙන්වන වක්කඩයක් ළඟ පෙන පිපිච්චාම සමහර පෙන එතනම බිඳිනවා සමහර පෙන පොඩ්ඩක් ඈතට ගිහිල්ලා බිඳිනවා සමහර එන ඈතට ගිල්ල බිඳෙනවා. ඒ නිසා ඒ පෙන පිටුවේ තියෙන ආයු කාලේ ඒකාන්තෙම බොහොම චනබංගුරයි සමහර වෙලාවට එතන එතන බිඳී යෝගාවචර හිතනවා මේ ද්වේෂය අඳුරගත්ත ගමන් ද්වේෂය බිඳෙන්න ඕනේ කියලා. එහෙම කන්නේ අපිට මෙහෙම කරත හැකි ද්වේෂිත ද්වේෂ නොකර ඉන්න පුළුවන්. එදාට ද්වේෂය බල බලපලුවන් කාර්කම් ඉවරයි. ද්වේෂයට අපිට කරදර කරන්න පුළුවන් කියන්නේ ද්වේෂයට ද්වේෂ කෙරුවොත් විතරයි. නිසා ද්වේෂය ආවට පස්සේ ද්වේෂ නොකර ඉන්න කල්පනා කරන්න. ඒක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ඇත්තටම අපි ඔය කියන මෛත්‍රිය නෙවෙයි බුදුජානනාන්තිගේ මෛත්‍රිය තියෙන්නේ. අවේරෝ හෝමි. වෛර නොකරන්නේ මෙච්චරයි. වෛර මෛත්‍රී කරනවා කියන එකක් බුද්ධ සාධනේ නෑ. නම දාගත්තට තියෙන්නේ වෛරේ නැතිකම විතරයි. ඒ නිසා වෛරයෙන් මම ළඟට එනකොට කවුරුත් මං විදිහට නුරුස්නා විදිහට හැසිරෙනකොට, හිතවිල්ලක් එනකොට, කාලගුණේ නුරුස්නා වෙනකොට මං ඒකට නුරුස්නා ගතිපන්න ඔපා හිටියොත්, වෛ ද්වේෂයට ද්වේෂ නොකර හිටියොත් ඒකට ඒ ඇවිල්ලා අනුකුප්පන මාට මට කරදර කරන්න බෑ. ඒක බුදුරජාණන්සේ සඳහන් කරනවා මෛත්‍රී භාවනාවේ ආනිසංසයක් විදිහට යමෙක් නිතරම මෛත්‍රී හිත පවත්නවා නම් එයාට වෛර කරන්න හදන මිනිස්සයා කඩුවක් දෙකට නමන්න හදන මිනිස්සෙකුගේ දඬුවම විඳිනවා කියනවා. දෙකට කැපෙන කඩුවක් දෙකට නමන්න ගියාම මොකද වෙන්නේ? කැපෙන එයාට වදින්නේ නැහැ. මෛත්‍රිය වදින්නේ නැහැ. මොකද මේ මනුස්සයාගේ හිතක නැහැ. අර මනුස්සයා මට වෛර කරයි කියලා. ඒ නිසා වෛර කරන කෙනා තමන්ගේ අත කපා ගන්නවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ නිතරම මෛත්‍රී සිතක් පවතින්නේ සාමාන්‍ය මෛත්‍රී සිත නැහැ කියන්නේ ද්වේෂයට ද්වේෂ නොකරන එක තමයි මෛත්‍රී කියන්නේ. මෛත්‍රී කියලා සුපර් මාකට් එකේ පැකට් නැහැ. එන්න දැන් අල්ලපු ගෙදින් හොරකම් කරලා ගන්නත් බෑ. මේ ලෝකේ තියෙන හරියක් තියෙන්නේ ෆ්‍රික්ෂන්. මේ ලෝකෙ කිසිම දෙයක් සමාන්තරව යන්නේ නැහැ. හැමතැනම ගැටුම තියෙන්නේ. ඉතින් ඒකට හොඳ ලුබ්‍රිකන්ට් එකක් තියාගන්න. ඒකට සිනේහණේ කියලා කියනවා. ගණන් ගන්න එපා මේ කවුරු ඇවිල්ලා මොනව කරලා ගියත් මේ මිනිස්සු දිගට ඉන්නේ ඕක කරලා යනවා. ඉතින් ඵලයන්. මේ රිට්‍රීට් කරන්න ඕගොල්ලෝ කොච්චර නඩුවක් දවස් 10 යනවනේ. ප්‍රශ්නයක් නැහැ. කියලා තියෙනවා දවස් 10 පස්සේ තියන්නෙත් නැහැ. හිටියත් එළවලු. ඉවරයි. ඒ නිසා ද්වේෂයට ද්වේෂ කරන්නේ නැහැ කියන එක තමයි මෛත්‍රී කියන්නේ. අපි ඒක නෙවෙයිනේ මෛත්‍රී කියන්නේ. අපි ඒකෙන් වෙන කොමොඩිටි එකක් හදාන තියෙනවා මෛත්‍රී භාවනා කියලා. අර වාක්‍යය කියනකොට මෛත්‍රී වෙයි කියලා. ඒකත් කියන්නේ ද්වේෂින් වෙන්න ඇති. අපි දන්නේ. හිස්තනක් වගේ හිත තියනා නම් ඒ වගේ අවස්ථාවක ඒකද? ඒකට ඒක ද්වේෂය කියන්න බෑ. එතකොට ඒකට ද්වේෂ කරන්න පුළුවන් ඒක උදකලාවක් බව දන්නේ නැතුව පාළු ගතියකට හිත ගත්තොත් පාළුව දෙවනත් කරලා උඹ නාඩා මුල ලේනෝ කියලා සින්දුවක් කියලා නිකන් නිකන් තියෙනවා. මේ කවදාවත් මේ ලෝකේ දෙන්නේ සමාන්තර නැහැ. මේ තියෙන කිසිම වස්තු දෙකක් සමාන්තර නැහැ. ඒ ගැටුම තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒ නිසා ඒක හැම වෙලාවෙම ඝර්ෂණයක්. ඉතින් ඝර්ෂණය තිබුණට කමන්නේ මැෂින් එක දුවනවා 98ක් 90ක් විතර කාර්යක්ෂමතාවයේ තියෙනවා නම් ඉතින් ඩුප්ලිකේෂන් දම දමා ලයින් කර කර සර්විස් කර කර දුවන එකයි තියෙන්නේ වෙන මොනවා කරන්නේ 100 100ක් පර්ෆෙක්ට් මැෂින් නැහනේ එසා මැෂින් මත තිබ්බොත් ෆ්‍රික්ෂන් තියෙනවා එසා අපි ජීවත් වෙන තාක්කල් ගැටුණා ජීවිතය කියන්නේ ගැටුමක්. ඒකදී පුළුවන් තරම් ආ කියන්නේ දාගන්නේ පවුඩොක්කේ. දැක්කේ නෑ වාගේ, ඇහුනේ නෑ වාගේ, දැනුනේ නෑ වාගේ, මොලයක් නෑ වාගේ, මෝඩෙක් වගේ ඉඳලා බලාගෙන යන්න ගන්න එකයි තියෙන්නේ. ඒ නෝන්ජල්කමක් වගේ වෙන්නේ. නමුත් ද්වේෂයට ද්වේෂ කරන්නේ නැහැ කියව නෝන්ජල්කම නැත්නම් ඥානයක් තියෙනවා. එතන ශික්ෂාවකුත් තියෙනවා. ඒ වගේම කරපු ගමන් ප්‍රතිඵල. ආයේකේ මේ අකාලිකව ප්‍රතිඵල දෙනවා. ඕනම කෙනෙක් Tamanට කිපිලා ඉන වෙලාවේදී ඔළුව පාත් කරන ඇත්ත. අපේ අපේ කවුද මේ තමවසාන්සිනකොට තමාට තද වෙන හොඳට කේන්ති යනවා. ඉන් චුට්ටක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ තමාට උදේ යනකොට කේන්ති කිල්ලා ඉන්නේ මට බයිනවා කියන. විශේෂයෙන්ම අංකව මට වැඩක් කියන්න. ඈතට වෙලා කරපන් සූපත්තිව සෝවත්තිව කියපන් කියනවා. උඩට ගහනවා මං කෝස්සෙන් කිවලු දැන් මූට බයිනකොට සූපත් වේවා සූපත් වේවා කියලා. ඌ මං කිව්වා එලිපත් ඉඳලා කියපන් එළියට බලින්න බලාගෙන ඌ මොනවාර කිව්වනම් නැගලා යනවා. ඌ කිව්වත් සූපත් වේවා කියලා. දැන් මොන කරන්නේ? කැපකාරය සූපත් වේවා කියන හාමුදුරට තද වෙලා. ඉවරයි. ඒ නිසා ගුරුමේ පවුල් කනකොට ගෑනට තද වෙච්ච වෙලාවේ මිනිස්සයා ඔලුපත් කරනවා. මිනිහට තද වෙච්ච වෙලාවේ ගෑණි ඔලුපත් කරනවා. කවදාවත් රණ්ඩුවක් නැහැ. අපි එහෙම නෙවෙයි ගෑනට අද දෙනවා. මිනිහටත් අද වෙනවා. මිනිහට අද ගෑනට අද වෙනවා. ඉතින් බලන්න මිනිසුට තේනවා මේ අකුන්ට මේ දෙන්න කොහොම අපි වැදුවද හැදුවද කියන දැන නැහැ මුන්ට. මිලෝ දෙයක් තේරෙන්නේ නැහැ. හරියට අද වෙන මූණ නිකන් නිකන් ඊටම ඉවරයි. ඒක කියන්නේ වෛරයට වෛර කරන්න එපා. ඊට පස්සේ මුල්ලට තද කළ දෙකක් අනින්න ඒක වෙනම කතාවක්. අර වෙලාවේදී ඔයා හරි හරි. හොඳයි. හරි සුපත්ය. සුපත්ය ගියා. පීයෙන් දමලා ඉනවා. එල්ලකින් දමලා යනවා. කාට හුදුවට තදලා තොත් තොත් කියනකොට සුපත් සුපත්. උතුරනේ වත්තලියට ඇල්ලතොටියාවක් කරනවා වගේ එහෙම බහැලා යනවා. ඒකට මමත් ඉන්නේ විශාල පවුලක ඔක්කොමලත් එක්ක ගත කරනකොට ඕගොල්ලන්ට තියෙන ඔක්කොම ගැටිලිම ළඟ තියෙනවා. ඔයගන්ට තියෙන ඔක්කොම ද්වේෂම ළඟ තියෙනවා. මම ඒ ඔක්කොම තියාගෙන යන්නේ මම දන්න ඕමෙන් දුරදි කියන දේවල් නෙවෙයි මේ වෙලාවට ඉවර වෙන්න අරපාම ඊගාසස ප්‍රසන්න මොනේ බල්ලා කතා කරන ඔක්කොම ඉවරයි. ඒ නිසා මේ ද්වේෂිත ද්වේෂ කරන්න එපා. ඒක තමයි අපේ තියෙන කුප්ප ගතිය, නරුම ගතිය, ජරා ගතිය. එහෙම වෙනවනම් අර මනුස්සගේ සමාවිල්ලන්න ඕනේ. ඒ වෙලාවේ මට කරගන්න බැන්න සමාවෙන් කියලා. උත්සාහ කරලා බලන්න. දැන් අපි එමුනා මෙතනින් වෙන ප්‍රශ්න නැහැ කියන පදනමේ ඉඳලා ඉතින් අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා අපි තුනට රැස් වෙනවා නැවත පරියන්ක භාවනාවක් සඳහා ශිරු දිනාටම තෙරුවන් සරණයි